මහා සත්තාලේසාකාර භාවනාව ඇසුරෙන් කෙරෙන 19 වන ධර්ම දානමය පින්කම සිදු කරන්නට නියමිතයි. එසේනම් මෙතන පටන් මේ උතුම් වූ සධර්ම දේශනාව මෙහෙවන්නට අප පූජනීය උරුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර පූරකව ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු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 පංචක්කන්දේ විපරණා විපරිණාම ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අපි අවිපරිණාම ධම්මං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං උක්කමති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ මනසකාරය ඒ ආකාරයට සකස් කරගන්න ඕනේ ඒ සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ කරමින් නොකරමින් අපේ මනසකාරයෙන් නිවැරදි කරගන්න ඕනේ ඒ සඳහා මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහා චත්තාලීසාකාර භාවනාවෙහි ඒ භාවනා වාක්‍යයන් නැත්නම් භාවනා පදයන් අපේ ජීවිතයට කොච්චර එකතු කරගන්න පුළුවන්ද කියලා ඒ එකතු කරගන්න ආකාරය පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ එකතු කරගත යුතුව තියෙන්නේ අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳව වැරදීම් සහගත තත්ත්වයන් තියෙන හින්දා. මේ ලැබිලා තියෙන පංචස්කන්ධය පිළිබඳව අපිට අපේ හිතට දැනෙන්නේ අපිට තේරෙන්නේ ඒක ඒ කියන්නේ අපේ හිත ඒක හඳුනගන්නේ සුවපත් දෙයක්, හොඳ දෙයක්, සුන්දර දෙයක්, මధుර දෙයක්, ප්‍රිය දෙයක් විදිහටයි. අන්න ඒ විදිහට ඒ හඳුනගන්න ස්වභාවය අයින් කරලා අපේ හිත ඒකේ තියෙන ඇත්ත తත්වය අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන අපිට. අපේ හිතට හැම වෙලෙම මේ පංච උපාදානස්කන්ධයේ තියෙන සත්‍ය తত্ত্ব තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න එහෙම තේරුම් ගැනීම තේරුම් අරගන්නවා කියලා කියන්නේ හිතෙන් හරි හැඟීම නැగిලා එන්නේ. එතකොට ඒකයි පංච උපාදානස්කන්ධය පිළිබඳ මහා චත්තාලී සාකාර භාවනාව ඒ විපස්සනා භාවනාවේදී අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ඊතිතෝ පද්දවතෝ භයතෝ ආදි වශයෙන් අපි ගොඩෝ දේවල් දැන් සාකච්ඡා කරා. ඉතින් ඒ හැම එක ඒවයින් එකක් අරගෙන එකක් අරගෙන අඩුම ගානේ තමන්ට වැඩියෙන් දැනිච්ච එකක් අරගෙන ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. ඉතින් එහෙම මෙනෙහි කරනකොට අපේ හිත පංච උපාදානස්කන්ධයෙන් ටික ටික ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා. නැත්තම් හැම වෙලෙම මේක ගිහිලා ඇලි ඇලි ඇලි ඇලි තියෙන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධ ගෙදරකට ඇලෙනවා නම්. එතකොට උපකරණයකට ඇලෙනවා නම්. හරිද? අඩුම තරමින් ඇඳුමකට ඇලෙනවා නම් හිත. ඥාතියෙකුට ඇලෙනවා නම්. දෙමව්පියන්ට ඇලෙනවා නම්. ඒ විතරක් නෙවෙයි දරුවන්ට ඇලෙනවනම් තමන්ගේ ශරීරයට ඇලෙනවනම් අනුන්ගේ ශරීරවලට ඇලෙනවනම් මේ ජීවිතේ ඒ ඇලිච්ච ඒවා නැවත නැවත ප්‍රාර්ථනා කරනවා අපේ ඒවා පිටිපස්සේම ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි යනවා ඒවම ප්‍රාර්ථනා කර කර උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මොකක් හරි ශරීර කුඩු දෙක තුනක් තමයි අල්ලගන්න වැඩිපුර කට්ටිය නේද අල්ලගත්ත ශරීර කූඩු දෙක තුන එක්ක ඔයාගේ ගතිගුණ හොඳයි කියයි එක්ක රූපය හොඳයි කියයි එක්ක මොකක් ආකාරයක අල්ලගෙන එව්වයි ඒවත් එක්කම ජීවිතය ගෙවන්න අවශ්‍ය කරන ඔය තව උපකරණ ආදිය නේද මේ මේ ශරීරය පරිසම් කරන්න තියෙන ගේ තියෙනවා ඒ ගෙවල් වලට ඇරිලා මට මෙච්චර ලස්සන ගයක් මං හදාගත්තා මේගේ මේ විදිහෙන් දුන්න මේගේ මේ විදිහෙන් දුන්න කියලා ගෙවල් වලට ඇලෙනවා එක එක එක මේ නඩත්තු කරන්න අවශ්‍ය කරන දේවල් වලට ඇලෙනවා අපිට මෙච්චර මෙහෙම ඒවා තියෙනවා මේවා තියෙනවා කියලා එහෙම හේයන්න තියෙන වාහන වලට ඇලෙනවා <laughs> ඒවට තියෙන ඔයේකුත් ඇලීම් සහගත ඒවා නොලැබෙනකොට ඒවා වෙනස් වෙනකොට ගැටීම් සහගතව අපි ඉතින් අපේ ජීවිතය අරගෙන හැමදාම මේ හැමදාම හැමදාම මේවා මේ විදිහ තමයි. ඉතින් මේකේ ඇත්ත తত্ত্বය මොකක්ද කියලා මේක කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. විපරිණාමය කියලා කියන්නේ වෙනස් ස්වභාවයකට පත් වෙන වෙනස් ස්වභාවයකට ඒ කියන්නේ ඒක පෙරලෙන ස්වභාවය. ඒක විදිහට තියෙන්නේ නැති ස්වභාවය. මෙන්න මේ ස්වභාවයේ තියෙන ඒවා හින්දා අපිට නිදින්න වෙලා තියෙන දුක් කියලා බලන්න පොඩ්ඩක්. මං අහන මේ අත්තන්ගෙන් මේ බයෙන් ජීවත් වෙනවද දන්නේ නැහැ. ජීවිතේ ගෙවනකොට කොච්චර විතර බයෙන් ඉන්නවද දන්නේ නැහැ අපි. බය කියලා කියන කාටවත් තියෙන බයද? ඒක එකක්. නේද? එක එක සමහර මිනිසුන්ට අපි බයයි. නේද? ඒ දරුණු මිනිසුන්ට බයයි. ඒ බය විතරක් තියෙන බලන්න නේද ඔන්න අපේ දරුවෝ පාසල් යනවා ගිහිල්ලා එනකන් ගිහිල්ලා එන වෙලාව පොඩ්ඩක් පරක් වුණොත් දුරකථනයකටවත් අමතුමක් නැති වුණොත් මෙහෙන් කතා කරලා එහෙන් කතා කරන්නේ නැත්තම් ගෙදර ඉන්න කවුරු හරි එළියට ගිය වෙලාවෙ ඉඳන් එනකම් මොකද බයයි හරිද එතකොට තව ඉන්න අයට අමතරව අපි ආදරය කරන අය හ්ම් පොඩි කාලේ නම් ආදරය කරන අයට එයාලා වෙනස් වෙයි කියලා. නේද? නැති වෙයි කියලා. පොඩ්ඩක් හරි වෙනස් වෙයි කියලා. හ්ම් හැම වෙලෙම බයද නැද්ද? නේද? එතකොට ඇයි අපිට මේ හැම වෙලෙම බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ? මෙන්න මේ වෙනස් වීම සිද්ධ වෙන කොයි වෙලාවෙ වෙනස් වෙද්ද නැහැ. කොයි වෙලාවෙ අත් කැඩෙයිද කකුල් කැඩෙයිද මැරෙයිද මැරුණා කියලා ආරංචි වෙයිද සැකෙන්ද නැද්ද ඉන්නේ හැම වෙලේම නේද හැම වෙලේම සැකෙන් ඉන්න වෙලා තියෙන්නේ මගේ කියලා ගත්ත දේවල් වලින් මට සැප තියෙනවා මගේ හිතට සැප දැනෙනවා මගේ කියලා මට අදහසක් ඇති වුණෙත් මගේ කියලා මට අදහසක් ඇති වුණත් ඒවා මට ඕන හැටියට තියේයි ඉදී කියලා බලාපොරොත්තු වෙහිඳා හැම වෙලේම සමහර දේවල් මේ ජීවිතේ දැන් අනුන්ගේ දේවල් කියලා අපි ගන්න ඔය එහා පැත්තේ ගෙදර කට්ටියගේ මේ තියෙන බඩු බාහිර ආදී දරුවෝ එහෙම මට ඕන හැටියට තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි ටිකක් හරි. මොකද මගේ දරුවෝ මට ඕන විදිහට ඉන්නවා මම හදාගත්ත දේවල් මම මේ අල්ලගත්ත කොටස. එහෙනම් අපි මේ ජීවිතයට ඇවිල්ලා මනුස්ස ජීවිතයක් ලැබිලා අපි එක කොටසක් අල්ලගෙනද නැද්ද? හැමෝම කැලලක් අල්ලගෙන. අහුවෙච්ච ටිකක් හැමෝටම හැමෝම ගියක් නැත්තම් කුලියට හරි ගියක් දරුවෝ ස්වාමිවරු දෙමව්පියෝ සහෝදරයෝ ඥාතියෝ කියලා කොටස් වර්ගයක් අල්ලන් ඉන්නවා. ඒ ටිකත් එක්කද නැද්ද අපේ මේ ජීවිතේ ගෙවෙන්නේ? නේද? ඒතර ඒ ටික නැති වෙයි කියලා බය තමයි මේ ඉන්නේ. හැබැයි ඒ හැම එකක්ම හැම නිමේෂයකම වෙනස් ස්වභාවයකට පත් වෙනවා වෙනස් ස්වභාවයකට පත් වෙනවා මේ වැඩියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කෙනෙක්ගේ ශරීරය පිළිබඳව නැත්නම් එයාගේ හිත පිළිබඳව හුඟක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ මට ආදරෙන් ඉදී මට කරුණාවෙන් ඉදී මට සලකයි නේද හුඟක් වෙලාට අපි අපේ සාමාන්‍ය බලාපොරොත්තු වෙන ශරීර නම් ඉතින් ඇති වැඩ නැහැ නේද ශරීරයට වැඩි හුඟක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ එයා මට ආදරෙන් ඉදී මට සලකයි නේද මගේ කියන හැඟීම තියාගෙන ඉඳි එහෙම නේද ඉතින් මං කොහොමද යාට සැලකුවේ මටත් ඒ විදිහම සලකයි කියලා නේද කෝලං වගේක් හිතේ තියාගෙන මම මෙහෙමයි හදාගත්තේ මං හදාගත්ත අය අපි ඉතින් මම නෙදන්නේ මගේ හිතේ තියෙන ආදරේ අවුවා කී කියන්නේ විකාර කියෝගියෝ ඉන්නවා අපි හ්ම් ඒතකොට මේ විකාර ගතිය නේද එන්න හේතුව තමයි මේ වගේම එහා පැත්තත් ඒ වගේම ඇති කියලා තියෙන අදහස. මම අහවලාට ආදරේ වගේ මම දන්නෝනේ මම දන්නෝනේ. එහෙමයි. මම දන්නෝනේ යාළ මට ආදරේ කියන්නේ මම දන්නෝනේ මට සලකනවා කියන්නේ කියලා ඒක බලාපොරොත්තු තියෙනවා. හ්ම්. ඒ බලාපොරොත්තු ඇති උනේ කොහොමද? අපේ හිතේ තියෙන මේ හැඟීමට සමාන හැඟීමක් ඒ පැත්තේ තියෙනවාය කියලා අපිට අදහසක් ආපු හින්දා. පිළිගන්නවද? දැන් එහෙනම් අපි බලන්න ඕනේ මේක ඇත්තද දන්නේ නැහැ කියලා. මතකද මම හැමදාම කියන දෙයක් තියෙනවා. කෙනෙක් කෙනෙක් ගැන අපි අපිට වැඩියෙන් ඒ කෙනා ලැබී ආදරේ කියලා අපිට දැනුනේ පින්වත්නි කොහොමද එයාගේ හැසිරීමෙන් නේද එයා හොඳට මට කතා කරනවා නම් එයා හොඳට මට ක්‍රියා කරනවා නම් ඔන්න මම හිතනවා මං වගේම නේද මට මට ඒ පැත්තට ලොකු ආදරයක් තියෙනවා කියලා. ඒක හරිද? නේද? හැසිරීමෙන් කතාවෙන් විතරක් කෙනෙක්ගේ ඇතුලේ තියෙන හැඟීම වයින්ඩ් පුළුවන්ද? බෑ. නමුත් මම මන්නේ එහෙමයි. නේද? කාලයක් ආශ්‍රය කරනකොට මෙයා හොඳයි වගේ දැනෙන්නේ. එයාගේ හැසිරීම කතාව හොඳයි. ඉතින් මට දැනෙනවා මෙහෙම ඇති කියලා. නමුත් එහෙම නොවෙන්න ඒක අපිට දැනීමක් විදිහට ගන්න බෑ. අපි කැමති විදිහට ඒක තිබුණත් ඒක හැම වෙලේම වෙනස් වෙන ස්වරූපේ තියෙනවා. හරිද? ඒක බලාගන්න අපි ඉස්සෙල්ලාම හැරෙන්න ඕන කාගේ පැත්තටද? තමන්ගේ පැත්තට. ඒතකොට ඔන්න මම මේ අත්තගෙන් අහනවා ඉස්සෙල්ලාම කාට හරි කෙනෙකුට නොවෙනස්ව ආදරේද? කාට හරි කෙනෙකුට අපි වෙනස් වෙන්නේ නැතුවම ආදරෙන් ඉන්නවද? ඒ දරුවන්ට දරුවන්ට තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ නේද? ඒ වෙලාවකට දරුවොත් එක තරහ යන්නේ නැද්ද? ආ වෙලාවකට එපා වෙන්නේ නැද්ද? ඕනෙම නැහැ කියලා හිතෙන්නේ නැද්ද? කරදරේ කියලා හිතෙන්නේ නැද්ද? රුස්සන්නේ නැති කතා කියන්නේ නැද්ද? එහෙනම් ඔන්න වෙනස් වෙන එක. නේද? එක දවසකට ගොඩාක් ආදරය ඇති වෙන අතරේ තවත් දවසකට අඩු වෙනවා ඊළඟ දවසේ ආයෙ වැඩි වෙනවා ආයෙ අඩු වෙනවා ඒ විදිහට තමයි. එහෙනම් ඒව වෙනස් වෙනවා. කාලයක් දැන් අපි හිතමුකෝ එක කාඩ් කවුරු කෙනෙකුට අපි ගොඩාක් ආදරෙන් හිටියා. ඊට වැඩිය හොඳ ගතිගුණ තියෙන ඊට වැඩිය හොඳ නරක වැඩ කරන්නේ නැති අපිටත් හොඳින් සලකගෙන ඉන්න තව කවුරු කෙනෙක් අපේ ජීවිතවලට එකතු වුණාම එහෙම එකතු වුණාම අපේ ලෝක අම්මෙක් ඉන්නවා. අම්මෙකුට දුවෙක් ඉන්නවා. මේ දුවට අම්මා ගොඩක් ආදරෙන් හිටියා. ඉන්නකොට ලේලියෙක් ගෙදර එකන් ආවා. බලනකොට මෙයා හරි හොඳ කෙනෙක්. හරිද? ඉතාම හොඳයි. හැම පැත්තකින්ම කතා බහ කිරීමත් හොඳයි, ක්‍රියාවනුත් හොඳයි, ආදරෙන් සලකනවා, ඔක්කොම කරනවා. දැන් මොකද වෙන දුවට තියෙන ආදරේ? අන්න අඩු වෙන පටන් ගන්නවා. නේද? ටික ටික අඩු වෙන පටන් ගන්නවා. ඉතින් ඒ වගේ අර හේතු යෙදෙනකොට තමයි නේද? ඕන දෙයක් ඇති වෙන්නේ. එතකොට අපේ පුතාලා ගත්තොත් එහෙම නේද පොඩි කාලේ ඉතින් අම්මලත් එක්කම රැඳි රැඳි ඉන්නවා. කාලයක් යනකොට ඒ දරුවන්ට තව නොයේකුත් ආකාරයේ ක්‍රීඩාවන්, සංගීතය, තව නොයේකුත් දේවල් ජීවිතවලට එකතු වෙනකොට නේද? වෙන දේවල් වල අවශ්‍යතාවයක් නැති වෙනකොට ටික ටික නේද? ඒලාවකට කරදරයක් වගේ වෙනවා. අන්තිමට කරදරයක් නේද? ඉතින් අන්න ඒ වගේ වෙනස් වෙනවා. හේතු ඇතුව වෙනස හැම වෙලේම වෙනත් අතකට පෙරලෙනවා වෙනත් පැත්තකට හැරෙනවා අන්න ඒක නැති මොනවා හරි දෙයක් මේ ලෝකේ තියෙනවා මේ ලෝකේ මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ගත කරන අපි බලනවා එහෙනම් වෙනස් වෙන්නේ නැති දෙයක් තියෙනවද මේ ලෝකේ නෑ එහෙම දෙයක් ඇත්තේ නෑ එහෙම දෙයක් ඇත්තේ නෑ එහෙනම් අපි තේරුම් එහෙනම් අන්න ඒ විදිහට මේක තමන්ගේ හිතට තදින්ම දැනෙන කම්ම මෙනෙහි කරනවා මෙහෙම මේ වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ හැමදේම වෙනස් වෙලා යනවා වෙනස් වෙලා යනවා වෙනස් වෙලා යනවා කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ පිළිබඳව ඔන්නේ තියෙන වෙනස මෙනෙහි කරන්න ඕනේ අපිනොත් නෙවෙයි වෙනස් වෙන්නේ නැහැ කියන හැඟීම ඇතිවෙන ඇතිවන එක නැති වෙන තුරු. හරි වෙනස් වෙන්නේ නැහැ කියන හැඟීම කියන එක හේතු වෙලා අපිට බලාපොරොත්තු ඇති වෙනවා. සතුට ඇති වෙනවා. හරි අපේ ජීවිතය දෙනකොට අපිට සතුට බලාපොරොත්තු ඒ වගේ දේවල් ඇති වෙන්නේ ඒවෙන් තමයි හොයාගන්න වෙන්නේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේම යමක් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතද නැද්ද? අපේ ඌ හැමදාම එහෙමදී කියලා බලාපොරොත්තුවක් ආන්න බලන්න වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියන හැඟීමක් තියෙන හින්දායි බලාපොරොත්තු ඇති වෙන්නේ. එතකොට මට බලාපොරොත්තුවක් ඇති වෙන හැම වෙලාවකම අන්න ඒ බලාපොරොත්තුව ඇති නොවන විදිහට මගේ මනස්කාරය සකස් කරන්න. පංච උපාදානස්කන්ධය කෙරෙහි බලාපොරොත්තු ඇති නොවන විදිහ. මේක කෙටියෙන් කිව්වට මේක ටිකක් සංකීර්ණ කාරණාවක් මම මේ කියන්නේ. දැන් දැන් හැම භාවනාවකදීමත් එහෙමයි. මම කිව්වා අපිට අපිට වෙනස් වෙන වෙනස් වෙන්නේ නැහැ කියන අදහස තියෙනවා අපේ හිතේ. ඒක හරියට නෙවෙයි. අපිට මොන හරි දෙයක් ලැබුණාම ඔය කිව්වට හරි කියන්නේ මේ වගේ වචන තියෙන අපේ හිතෙන් එන හැඟීම්. ඔය කිව්වට එහෙම වෙන එකක් නෑ කිව්වේ. අනිත් පැයට මට එහෙම වෙන්නේ නෑ මට ලැබිලා තියෙන දේවල් හොඳ දේවල් ඔන්න ඒ වගේ අපේම හිත අපිටම වංචා කරමින් මේ වෙනස් වෙන්නේ නැති දේවල් විදිහට අපිට යම් යම් දේවල් මේ පංච ප්‍රාදානස්කන්ධය පිළිබඳව වෙනස් වෙන්නේ නැහැ කියන තැනට අපේ හිත පණිවිඩ දෙනවා අපිට. එතකොට ඒ ඒ ඒ සංඥාවල් සම්පූර්ණයෙන්ම අයින් වෙන තුරු පංච උපාදානස්කන්ධේ සැබෑ తত্ত্বය අපි මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. හ්ම්. ඒක රූපයෙන් පටන් ගත්තාම රූපය හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒක ශරීරයක් ගත්තොත් පොඩි කාලේ අපි දකින සමහරලාට අපේ දරුවන්ගේ තියෙන නේද කෙලි දෙලෙන් කටයුතු කරන කාලේ අපේ හිත අදීන් දරුවන්ට බැඳෙනවා. ඒකට අවුරුදු දෙකේදී හිටිය ළමයා නෙවෙයි අවුරුදු තුනේදී. තුනේදී හිටිය ළමයට වඩා සම්පූර්ණයෙන්ම හතරෙක් කෙනා වෙනස්. හතරෙක් කෙනාට වැඩිය පහේ කෙනා වෙනස්. එහෙම එහෙම දැන් තම අපි ගොඩාක් ආදරය කරපු දරුවෙක් ගත්තොත් එහෙනම් එයාගේ කය එක පැත්තකින් වෙනස් වෙලා වගේම සිත එයාගේ අදහස් හරි. ඉතින් දරුවෙක් කියලා ගත්තාම තමයි මොනවද තිබුණේ? සිතයි කයයි. සිතක් වෙනස් වෙලා නා. කයත් වෙනස් වෙලා නා. මොනවද ඉතුරුනේ? <laughs> නේද? අන්න ඒ එන්න ඒ පණිවිඩය අන්න ඒ හැඟීම අපිට හැම වෙලේම තියෙන්න ඕන. සිතත් වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. අනිත් පැත්තට පෙරලෙනවා. වෙනත් පැත්තකට පෙරලෙනවා. අන්න ඒක හැම වෙලේම දැනෙනකන් අපිට හම්බෙලා තියෙන හැම දෙයක් පිළිබඳවම අපි අන්න එහෙම මෙනෙහි කරන්න ඕනේ. මේ වෙනස සිද්ධ වෙන බව මෙනෙහි කරන්න ඕනේ. එහෙම එහෙම මෙනෙහි කරේ නැත්නම් අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇයි මේ වෙනස් වෙන්නේ නැහැ කියන අදහස් අපේ තුලින් එනවා පිළිගන්නේ. ඒ අදහස් අපේ තුලින් ආවට පස්සේ මොකද වෙන්නේ? අපි ඒව ගැන බලාපොරොත්තු ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හිත හැමදේම ඉව හොයනවා. හරි? හිත හැම වෙලේම <coughs> මේවා ගවේෂණය කරනවා. හැම වෙලේම හැම වෙලේම විමසනවා විමසනවා විමසනවා මට නම් කිසි විවේකයක් නැහැ. එහෙම එහෙම එහෙම එහෙම වුණත් විවේකයක් නැහැ. නේද? ඒ කියන්නේ තියෙන කලබලේ බලන්න කොහේ උදේ නැගිට්ටහම උදේ නැගිට්ටහම හැමදාම මොකද කරන්නේ අපි කැමති දේවල් ගැන කල්පනා කරගෙන ඉන්නේ උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑවේ නිදා ගන්න වෙලාව දක්වා අර පොඩි කෑල්ලක් අපි අල්ලගෙන ඉන්නවා කියලා මම කියවනේ නේද මිනිසු කීප දෙනෙක් නේද පොඩි ගෙවල් කෑල්ලක් ඉඩම් කෑල්ලක් ඒකේ මම හදාගත්ත මේ ජීවිතේ ගෙවන්න හදාගත්ත ඒවා වගේ තියෙන පොඩි පොඩි කෑලි ටික ආන් ඒ ටිකේ තමයි හිරවලා ඉන්නේ. හරි. කර්මය කියන්නේ අහුවෙලා තියෙන පොඩි කැලලයි ඒ මදිවට ඒ මදිවට ඒකත් ඒකත් වෙනස් වෙනවා. හ්ම්. අහුවෙලා තියෙන පොඩි කැලලයි ඒකත් වේගෙන් වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ වෙනස් වීම හොඳින් දැනෙනතුරු හොඳින් දැනෙනතුරු ඒ කියන්නේ හොඳින් දැනෙනවා දැන් කියද්දි දැනෙනවා. නේද? ඒක නෙවෙයි. තේරුම් ගන්න ඕනේ ඒක. හරිද? හිතට වැටහෙන තුරු මෙනෙහි කරන්න ඕනේ. රූපය අරගෙන මෙනෙහි කරනවා, තමන්ගේ රූපය අරන් මෙනෙහි කරනවා. මේක මොනවා කරත් හරියන්නේ මේක මහත් වෙනවා, කෙට්ටු වෙනවා, මේකේ තියෙන රුධිරයේ තියෙන එක එක වෙනස් වෙනවා, මේකේ තියෙන නේද රුධිර පීඩනය වෙනස් වෙනවා ඒ මදිවට මේක වයසට යනවා කැඩෙනවා බිඳෙනවා නේද මෝරනවා නේද අන්‍ය ස්වභාවයකට පත් වෙන හැම වෙලේම වේදනාව රූපය වගේම තමයි වේදනා කියන එක නම් රූපය කොහොමද ඒ වගේ දහදහස් ගුණයක වේගයකින් වේදනාව වෙනසල මේ ශරීරයේ සැප වේදනා ඇති වෙනවා දුක් වේදනා ඇති වෙනවා ඒක කොහොම හැඹලේම හැඹලේම හැඹලේම වෙනස් වෙනවා එතකොට ඊළඟට සංඥා කියලා කියන්නේ මේ හඳුනා ගැනීම එතකොට මේ එක දවසක යමක් හඳුනා ගන්න දෙන තව මොහොතකින් ඒක හඳුනාගන්නේ තවත් විදිහට තව මොහොතකින් හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ තවත් විදිහකට ඉතින් මං ගැන එහෙම හිතනකොට මට අනිත් අය ගැනත් ඉස්සල්ලාම තමන් ගැන හිතනවා. මට තේරෙනවා හොඳටම මම දවසකට එක යමක් හඳුනා ගන්න යම්සේද ඊට පස්සේ හඳුනා ගන්නකොට ඒ වෙනස්කම් තියෙනවා. නේද? වෙනස්කම් ඇති වෙන අනිත් එකේ සංඥාව කියන එකත් සැරෙන් සැරෙන් සැරෙන් සැරේ මට එක එක විදිහට තමයි ඒ ඒ හඳුනා ගැනීම සිදුවෙන. සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ කෙනෙක්ව ගත්තාම වෙලාවකට මතක තිබ්බට වෙලාවකට මතක නෑ කාලෙකදී කෙටි කාලයක් ඇතුළත සමහරට මතක් වෙලා කියනවා. ඇයි මතක නැද්ද මං අර කිව්වා? ඇයි මතක නැද්ද මාව? අනේ මතක නැහැ මතක මතක නැහැ. යම් තමතකම මේ මතක් වෙනවා. ඒ වගේ හුඟක් දේවල් පිළිබඳව තියෙන හඳුනා ගැනීම මහ වේගෙ වෙනස් වෙලා යනවා. එතකොට ඔන්න මට යමක් මගේ පැත්තෙන් තියෙන සමහර රෝග පීඩා ආදී වෙන්න පුළුවන් සමහර නොයෙකුත් නොයෙකුත් සංඥාවල් එක වෙලාවකට මට යමක් ගැන දැන් අපි තුම කෙනෙක්ගේ ආදරයකුත් හඳුනා ගන්න අපි නේද? එතකොට ඒවත් එහෙමයි නේද? එක වෙලාවකට හොඳයි කියලා හිතනවා, එක වෙලාවකට වෙනස් විදිහට හඳුනා ගන්න. තවත් වෙලාවකට තවත් විදිහකට හඳුනා ගන්න. එතකොට මේ හඳුනා ගැනීමත් වෙනස් වෙනවා. ඊළඟට ආදරය ආදී දේවල් හිතේ තියෙන ආදරය, ඊර්ෂ්‍යාව, තරහ, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ මේ දේවලුත් හැඳිලේම හැඳිලේ වෙනස් වෙනවා. මගේ පැත්තෙන් වෙනස් වෙනවා. ඒ වගේම මේ දැනෙන ස්වභාවය නේද? විඥානය නේද මේ මේ චක්කු විඥානය මෙතන ඊළඟට ඒ එක දිගට චක්කු විඥානය ප්‍රවත්ත ගන්න බට බෑ සෝත විඥානය ප්‍රවත්ත ගන්න බෑ ගහන විඥානය ප්‍රවත්ත ගන්න බෑ ඒවා සරින් සරේ සරින් සරේ වෙනස් වෙවි එක එක තැන් වලට පරිණෝතරක් නෙවෙයි ඒවා දැනෙන ප්‍රමාණයමුත් වෙනස් වෙනවා එතකොට මෙන්න මේ විපරිණාම ස්වභාවය මගේ තුල මගේ කියලා ගත්ත තමන් තමන්ගේ කියලා ගත්ත මේ කොටසේ මේ විපරිණාම ධම්මතෝ කියන ස්වභාවය තියෙනවා විපරිණාම ස්වභාවය තියෙනවා. ඊළඟට මේ විපරිණාම ස්වභාවයත් එක්ක මම මගේ පැත්තෙන් මගේ කියලා මගේ ආත්මය කියලා මට තමන්ගේ තමන්ට අයිති කියලා අධ්‍යාත්මික දැවුන කොටස හරියට හැම වෙලේම හකුරු දියලා යන වගේ දියලා යන බව වැටහෙන්න ඕනේ. හරිද? මොකද මගේ බලාපොරොත්තුවක් තියෙනවනේ මේ නේද මම හැමදාම කියන්නේ සැපවත් ජීවිතයක් ගෙවන්න ඕනේ කියලා. නේද? කාගෙත් යම්කිසි පොඩි අහිංසක බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? නිදහසේ සැපවත් ජීවිතයක් ගෙවන්න ඕන කියලා තියෙනවද නැද්ද දස? එන්නේ ජීවිතේ ධර්මානුකූලව විග්‍රහ කළ බැලුවොත් මම ඊයේත් මතක් කරා ඒක අපිට හරි වටිනවා. ඒක මම නැවත නැවත මතක් කරන්න. මොකද්ද මම මේ බලාපොරොත්තු වෙන්නේ? සැපවත් ජීවිතේ. කවදා හරි මේ සඳහා මම මොනවද දැන් කරන්නේ මේ වෙනකොට ඒ සැපවත් ජීවිතේට? ගෙවල් හදනවා නේද? දරුවෝ හදනවා. එයි දැන් දරුවෝ නැත්තම් බෑනේ සැපවත් ජීවිතය ගත කරන්න අන්තිම කාලේ හරගන්න කවුරුත් නැහැ. අනේ සැපවත් ජීවිතය සඳහා දරුවෝ හදනවා. සැපවත් ජීවිතය සඳහා හම්බ කරනවා. ගෙවල් හදනවා. ආය නේද? නඩු බේරනවා නේද? ඉදිරියේදී තියෙන ප්‍රශ්න විසඳනවා. මේ වගේ ඔක්කොම කළා සැපවත් ජීවිතයක් ගෙවන්න ආලින්දයට වෙලා නිදහසේ මොකුත් වැඩක් නැතුව කැමති කැමති අය වටේටම ඇවිල්ලා කැමති විදිහටම හැමදේම මුදලුත් තියාගෙන නේද ඕන තැනක යමින් සැපවත් ජීවිතයක් ඒක ඒ කියන්නේ හිත කෙටියෙන් කියනවනම් ඇහැට පේන දේ කනට ඇහෙන දේ නාසයට දිවට ශරීරයට මනසට දැනෙන ආදරය ආදී හැම දෙයක්ම සැපවත් වෙන්න ඕනේ නේද සැප වේදනා ඇති වෙන්න ඕනේ ඒකයි කොහොම වෙයි දන්නේ නැහැ ඒක හම්බෙන්නේ නැහැ හොඳ පුළුවන් තරම් ධන එකතු කරලා සල්ලි ගොඩක් ගොඩක් හැදුවත් හම්බෙයිද? නෑ. පුළුවන් තරම් බලය එකතු කරලා හරිද ලොකු බලයකට උනත් හම්බෙයිද? පුළුවන් තරම් මිනිස්සු එකතු කරලා ආදරය කරන ළඟින්ම පියාගන්න පුළුවන් වේද? බෑ. නේද? එහෙනම් මේ සපවත් ජීවිතය කියන එක සඳහා අපි කරන දේ ලොකු ගයක් හදන්න පුළුවන් වේද? හොඳ වාහනයක් ගන්න පුළුවන් වේද? බෑ. නේද? එහෙනම් අපි බලාපොරොත්තු වෙන නේද? හොඳයි දරුවෝ ටික ඔක්කොම ලොක්කුවට ගන්නවා. හරිද? උගන්වලා මෙන්න කට්ටිය මේ පාර පිටරට. මේ මේ අඬාඬ ඉන්නව නේද? කවදා එයිද හොඳයි. එක්කෙනෙක් එනවා ඊළඟ එක්කෙනා එනවා වගේ කියන නේද? ඕන තරම් මුදල් නම් තියෙනවා. හරිද? නමුත් අන්තිමට නේද හදපු මහ ගෙදර ඉන්න කවුරුවක්වත් ඉන්න කවුරුවක්වත් නැහැ නේද? ඉතින් ඒ ඉන්න කවුරුවක්වත් නැහැ කියලා ඒකට දොස් කියලා බෑ ඒකට ගැළපෙන විදිහට ඒ ඒ තැන්වල තමයි රැඳෙන්නේ. ඉතින් අන්තිමට හුස්ම ඇදලා ඉන්නවා මෙන් දෙන්නත් එක්ක. එහෙමද හුස්ම ඇදලා ඉන්න දෙන්නේ නැහැ. මොකද වෙන්නේ කකුල් කැක්කුමයි කොන්ද කැක්කුමයි නේද ඔක්කොම ඔක්කොම වෙලා අන්තිමට එදා පොඩි කාලේ ඔහොම හිතන්නේ අපි එදා පොඩි කාලේ පොඩ්ඩක් නැත්නම් නේද කසාය ටික තම්බලා දුම් අල්ලලා ඔක්කොම කරලා නේද එහෙම කරපු දරුවන්ට මෙච්චර ලොකු අමාරු හැදිලා දැන් අම්මට තාත්තට ලොකු අමාරු හැදිලා. හ්ම් ඒ කියන්නේ මොන හරි දරුණු රෝග හැදිලා. ඒත් ඒ කට්ටියට ඇවිල්ලා සලකන්ද වෙලාවක් විදිහක් නැහැ මොනව කරන්නද කියලා ඒ පැත්තෙන් පණිවිඩයක් එනවා නේද කොහොම හරි කරගන්න නේද මුදල් ලෙවන්නම් ඕන තරම් නේද මුදල් ලෙවන්නම් ඉතින් අහවල් තැනට යන්න ටැක්සියක් කරා යන්න වාහනයක් කරා යන්න නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් කරා යන්න ඉතින් ඔය රටේ නැතිව ඉතින් ඒක ඒක ඒක කාටවත් දොස් කියන්න පුළුවන් ඒවද ඒක තමයි தත්ත්වේ නේද කාටවත් කවුරුවත් වෙනුවෙන් කැප වෙන්න බෑ හරි හැමදේම වෙනස් වෙනවා එදා පොඩි කාලේ නම් අපි හිතුවේ මෙහෙම වෙන්නේ නැති කියලා ඒ වගේම තමයි වටිනා ජීවිතයට සමහරලාට එකතු වෙලා ජීවිතේ විනාශ කළ සමහර කට්ටිය ජීවිතේ අයින් වෙන හැටි නේද කවදාකවත් නොහිතපු විදිහට නොහිතපු දේවල් සිද්ධ කරන හැටි. සමහර ලාවට ආදරය කරනකොට හිතෙනවා කවදාකවත් මෙයා ද්‍රෝහි වෙන්නේ නෑ කියලා මහා පුදුම හිතෙන විදිහට හිතා ගන්න බැරි විදිහට හදිස්සියෙම වෙනත් පැත්තකට පෙරලෙන හැටි. ඉතින් මේ දේවල් එකටවත් මේ ලෝකේ අපිට කම්පා වෙන්න දොස් කියන්න කාටවත් දොස් කියලා වැඩ නෑ. පංච උපාදානස්කන්ධය විපරිණාම ස්වභාවය තියෙනවා කියලා මෙනෙහි කරපු කෙනාට ඕවට තරහා යන්නේ නැහැ. ඕවට පස්තත්තාප වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව අන්න බලන්න ඒකයි මම කිව්වේ ඔක වචනෙන් දැනගත්තට වැඩක් නැහැ. දැන් හිතන්න මම ගොඩාක් ආදරය කරන මගේ ළඟින් ඉන්න කෙනෙක් ළඟින් ඉන්න අය දරුවෝ හරි කවුරු හරි කෙනෙක් ඔය විදිහට වෙනස් වෙන්න පටන් ගත්තොත් හදිස්සියෙම. ඔය විදිහට වෙනස් වෙනස් විදිහට හැසිරෙන්න පටන් ගත්තොත් අපි ලොකු දුකකට පත් වෙන. ඇයි ලොකු දුකකට පත් වෙන්නේ? හාන් අර විපරිණාම தত্ত্বය මම දැනගෙන හිටි නැති හින්දා හැම මොහොතකම වෙනසකට භාජන වෙනවා. හැම මොහොතකම වෙනසකට භාජන වෙනවා කියන විපරිණාම தত্ত্বය මගේ මනසින් තේරුම් අර නැති හිටි නැතුව හිටින්ද දැන් අලුත් දුකක් එන්නේ නේද? නේද? දැන් මට තේරෙලා තියෙන වෙනස් වෙනවා කියලා. එහෙනම් දුකක් එන්නේ ඇයි මට? කලින් හිතාගෙන හිටියේ වෙනස් වෙන්නේ නෑ කියලා දැන් වෙන ඒ වෙනස් වෙන්නේ නෑ කියන බලාපොරොත්තුව තිබ්බ හින්දායි බලාපොරොත්තු තිබ්බ බලාපොරොත්තුව කැඩිච්ච හින්දායි මේ ප්‍රශ්නේ. එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නෑනේ වෙනස් වෙනවා කියලා දන්නවනේ. නේද? වෙනස් වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ වෙනස් වෙන දේ paludu වෙන දේ කැඩෙන දේ බිඳෙන දේ කැඩෙන්නේ නෑ බිඳෙන්නේ නෑ වෙනස් වෙන්නේ නෑ paludu වෙන්නේ නෑ කියලා ගන්න එපා කියලා මම කලින්ම කිව්වා නේද කියලා ආනන්ද හැඳුරන්ට නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මම කලින්ම කිව්වා නේද කියලා සම්බුද්ධ පරිනිර්වාණයේ අවස්ථාවේදී. ඉතින් අන්න ඒක අපි තේරුම් එතකොට අපිට තේරෙන්න ඕනේ මේ දැනගන්නවා කියන එක බොහෝ කරුණු එකතු කරගත්තට අපි තුම අපි අනිත්‍ය ගැන කරුණු එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා අනිත්‍ය පිළිබඳ මහාචාර්යකමක් වුණා. <laughs> පොත්පත් වලින් හරි පොත්පත් වලින් ඒ කරුණු එකතු කරලා මහාචාර්ය වුණා. ඒත් අම්මා මරණ හඬන්න වෙනවා. තෙරලි බෙල්ල හඬන්න වෙනවා. ඉතින් ඒක හරියන්නේ නෑ. හැබැයි මහාචාර්ය නැති වුණත් අර තමන්ගේ ජීවිතය ඒ අනිත්‍ය ලක්ෂණයෙන් තමන්ගේ සිත පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනා කලින්ම දන්නවා මේ අම්මා හැම වෙලෙම මැරෙනවා කියලා. හරිද? එතකොට ආය අමුතු මරණයක් නෑ. එහෙමනම් එයාට ඒ පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිටියත් දැනගන්න තමයි තියෙන වෙනස් වෙන දේ නම් අනේ තිබ්බත් වැඩක් නෑ කියලා නම් එහෙම කලකිරීමක් ඇති වෙනවා. ඒකේ තේරුම ආය ආය මම කියන්නේ මේවා හින්දා මේ ගෙවල් දොරවල් දාලා යනවා කියන එක නෙවෙයි. හරිද? මම දන්නවා. දැන් කවුරු හරි මොකක් හරි වෙනසක් වෙනසක් වෙලා මට පීඩනයක් ඇති වෙනවා අපි හිතමුකෝ. මං ගැන තියෙන මට කරුණාවෙන් කතා කරවලා හිටපු කෙනා හදිසියෙන් නපුරු වචන කතා කරන්න පටන් ගන්නවා. හරිද? එහෙම හිතන්න ඒකෝ දැන් හරියට දුකටපත් වෙන්න පටන් ගන්නවා. ඒ කෙනා කල්පනා ඒ කෙනාට කල්පනා වෙන්නේ කොහොමද? වෙන කෙනෙක් නම් දුකටපත් වෙනවා හරියට ධර්මානුකූලව කල්පනා කරන කෙනාට මතක් වෙන්නේ කොහොමද? ආයසරයක් ඉතින් කරුණාවෙන් එයා කතා කරන්න මට පටන් ගත්තත් ආය වෙනස් වෙනවා. ආය වෙනස් වෙනවා. නේද? හ්ම්. එතකොට ඒ කියන්නේ මට කරුණාවෙන් කතා කරත් මට නපුරු විදිහට කතා කරත් මට ආදරෙන් හිටියත් මට අනාදරෙන් හිටියත් ආය වෙනස් වෙනවා. නේද ගොඩාක් ආදරේ හිටිය කෙනෙක් අනාදරයටපත් වෙනවා දැන් ලොකු දුකකින් ඉන්නවා එයාට එයා හැම වෙලෙම හදන්නේ අර පරණ තිබ්බ තත්ත්වෙටපත් කරගන්න හැබැයි එයාට දැනෙනවා නම් තේරෙනවා නම් මේ ආයපත් කරගත්තත් ඉතින් ඕක ආය වෙනස් වෙනවා කියලා වෙනස් වෙනවා ආය අර ආය වැරදි තත්ත්වෙටපත් වෙනවා ආය මට දුක ඇත්ත ඇති තත්ත්වෙටපත් වෙනවා කියලා තේරුණා නම් පින්නත් මේ යන්නේ ඒ තැනත්තාට අර වෙනසින්දා දුකකටපත් වෙන්නේ නැහැ. ඒකෙන්ද ඒක අපිට දැනෙලා තියෙන්න ඕනේ. ඒක අපිට තේරිලා තියෙන්න ඕනේ. ආන් ඒක තේරෙන තුරු අපේ මනස ඒ පණිවිඩය නිබඳව ලබා දෙන තුරු මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර රූප වේදනා සංඥා සංකාර විඥානයන් තමන්ගේ පැත්තෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම අනුන්ගේ පැත්තේ තමන්ගේ පැත්ත හොඳට තේරෙන්න මේ බලන්න මට බෑ මේ එකක්වත් මට ඕන හැටියට තියාගෙන ඉන්න. මගේ ළඟ මේ මගේ ළඟ මගේ මගේ කියලා ගත්ත කොටසක් මං අල්ලන් ඉන්නවා. ඒක අර මං ඉස්සෙල්ලා කිව්වා හකුරු දිනනවා වගේ දිය වෙනවා ආය කොට ගහනවා ආය දිය වෙනවා ආය කොට ගහනවා එක එක වෙලාවට එක එක විදිහ මට හොඳට මාව තේරෙන්න ඕනේ. මට හොඳට මාව තේරෙනකොට මේක කොච්චර වෙනස් වීමකට භාජන වෙනවද කියලා නිබඳව අනිත් කෙනාටත් එහෙමයි කියලා දැනෙනවා. හරිද? අනිත් කෙනාටත් ඒ විදිහමයි කියලා ඔන්න දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඉති අජත්තං වා බහිද්ධා වා කියන ආකාරයට මේක වෙනස් වෙනවා. අන්න එතකොට අපිට බලාපොරොත්තු ඇති වෙන්නේ නැතු වෙනවා. අය බලාපොරොත්තු අඩු වෙනකොට බලාපොරොත්තු නැති වෙනකොට මම මේ දවස් ටිකේම කියනවා මොකක්ද උපදින්නේ හිත විසිරෙන එක නැති වෙන හිත විසිරෙන්නේම මොනවයද අර මොනවා වින්දනයක් ඇති කියලා සතුටක් කියන තැනක තමයි හිත යන්නේ. අපේ හිත ඇඹලේම යන්නේ යම්කිසි සතුටක් හොයාගෙන යන්නේ. එතකොට මේ වයින් සතුට හොයාගන්න බෑ කියලා අපේ හිතට පණිවිඩය අපි දීලා තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ වාගේ දුව දුව දුව දුව හිත යන්නේ නැහැ. උදේ නැගිට්ටාම හැන්දෑව වෙනකන් හොයන්න යන්නේ නැහැ හිත. හ්ම්. ඉතින් හිතෙන් හොයලා ඊට පස්සේ මොකද කරන්නේ? නිකන් ඉන්න. ඒ මිනිස්සුන්ට පුටු වෙන්නේ නැගිලා යනවා. කොහෙද යන්නේ? නේද? කයත් අරගෙන යනවා හොයන්න. කැමති දේවල් බලන්න යනවා. ඉතින් හිතෙන් හොයලා නිකන් ඉන්නව නම් කමන්නේ නැහැ නෑ. ඊට පස්සේ ඕනේ. හිතෙච්ච දේවල් ටික ඔක්කොම ඉතින් අන්න ඒ தත්වයෙන් හිත ඒ හොයන ගතිය ටික ටික ටික ටික අඩු වෙනකොට දවසක් ගත්තොත් සතියක් ගත්තොත් එයාට දකින්න තියෙන අවශ්‍යතාවයන් අහන්න තියෙන අවශ්‍යතාවයන් විඳින්න තියෙන අවශ්‍යතාවයන් ටික ටික ටික ටික අඩු වෙනකොට මොකද වෙන්නේ එහෙනම් හිත විසිරෙන එක අඩු වෙනවා ඉතින් හිත ශාන්ත භාවයට ටික ටික ටික ටික ටික ටික ශාන්ත භාවයටපත් වෙනවා හරිද ඉතින් මේ ශාන්ත භාවයට පත් වෙන්න ඔය කියන தත්ත්වය ඇති කරගන්න නිකම් බෑ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් කියලා කිව්ව. අපි මේ කතා කරපු අනිත්‍ය වශයෙන් තමයි මේ විපරිණාම විපරිණාම ධම්මතෝ කියලා කියන්නේ. ඉතින් මේක මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ පින්නත් මේ හිත පංච පාදානස්කන්ධයෙන් ගැලවෙන. ඉතින් ගැලවෙන්න ගැලවෙන්න නැවත මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි මේක අතහැරෙන්නේ නැති වෙන්න මෙනෙහි කරන්න ඕනේ. Tamanට මේ ලෝකේ ගැන තියෙන සියලු බලාපොරොත්තු අයින් වෙන තුරු මේ මෙනෙහි කිරීම කරන්න ඕන. සියලු බලාපොරොත්තු අයින් වෙන තුරු නැවත බලාපොරොත්තු ඇති වෙන තත්ත්වයටපත් වෙන්නේ ඒ සිහිය ඉපදෙන්න ඕනේ. තියෙන උපාදාන ටික ටික ටික ටික මෙහෙම මෙනෙහි කරනකොට තියෙන උපාදාන උපාදාන වෙලා තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳත් නේ හරීම අපිට හරියට ඇත්ත වසං කරන ස්වභාවයේ තියෙනවා. ඇත්ත වෙන්නේ උපාදාන වෙලා තියෙන හින්දා ඇත්ත වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරන උපාදාන වෙලා තියෙනවම හරියට පාපයන් සිද්ධ කරනවා අපිට. හරිද? ඒ පාපයන් හින්දා බොහෝ දුක් විඳින්න වෙනවා. ඉතින් අන්න ඒ ඒ වගේ ඒ වගේ தත්වයන් මේ වගේ විපරිණාමයට සිද්ධ වෙනවා මම මේ දැන් බලන්නකො මම මගේ ජීවිතය කැප කරලා තියෙන්නේ. නිවන් දකින්නද? නිවන් දකින්න කැප කරලා තියෙන්නේ එහෙමද? හොඳට බලන්න ජීවිතය ගැන කල්පනා කළා මං කීපයකට නේද මොනවා හරි පොඩි පොඩි කැලේ ටිකකට මගේ ජීවිතය කැප කරලා ලොකු වැඩ ගොඩක ඉන්නේ. ඒ මොකද මේ අහවල් ආයත අහවල් ආයත යුතුයම් කරන්න ඕනේ මගේ ඉඩම් ටික පිරිසිදු කරලා දෙන්න ඕනේ ගෙවල් ටික හදලා දෙන්න ඕනේ රස්සා ටික හොයලා දෙන්න ඕනේ කන්න බොන්න දෙන්න ඕනේ කියලා මේ මුළු ජීවිතේම කැප කරලා ඒක කැප කරන්න. ඒක දානයක්. ඒක හොඳ පරිත්‍යාගයක් වෙන අයට දව කරන එක. හරිද? මේක කැප කරලා ඒ මඩියට මොකද කරලා තියෙන්නේ? හරිද කෙනෙකුට හොඳට කන්න බොන්න දීලා ඒ කට්ටිය පෝෂණය කරලා අපූර්වට මේ <clears throat> යුතුයකම් ටික කරලා අම්මෙක් විදියට තාත්තෙක් විදියට ඒක කරන එක ලොකු සේවයක්ද නැද්ද? නේද? මට මගේ දෙමව්පියෝ එහෙම කරපු හින්දා මම ආද මෙතන ඉන්නේ කියලා තේරෙන්න ඕනේ. එහෙනම් අපිත් ඒ ටික කරන්න ඕනේ. කවුරුත් ඒ ටික කරන්න ඕනේ. ස්වාමියා, භාර්යාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කරන ගමන් මම මොකද කරගෙන තියෙන්නේ? මං වැඩේ වරද්දගෙන. මොකද මං වැඩේ වරද්දගත්තේ? මං ඒවා අල්ලගෙන. අද මොකටද? ඇයි අල්ලගත්තේ? මගේ හිත සතුටු කරන්න. හරි වැරදීමක් උනේ. හරි මං ඒවා අල්ලගත්තේ මගේ හිත සතුටු කරන්න. හරි. ඒ වෙන්නේ සතුටු වෙන්න හදන්නේ. නේද? එතකොට යුතුයකම් කරන ඒවා අල්ලගත්තේ. ආංගර ආදීනවේ දන්නේ නැති හින්දා වෙනස් වෙනවා කියලා දන්නේ නැති හින්දා වෙනස් වෙනවා කියලා දන්නේ නැති හින්දා පින්නත් මේ අහු වුණාම වැරද්ද කාගවත් නෙවෙයි. හරි හරියට අඬනවා අපි මම මෙහෙමයි මෙහෙමයි මම බලාපොරොත්තු වෙච්ච විදිහට නෙමෙයි මේ කට්ටිය සැලකිල්ල මං මගේ දරුවගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහොම නෙවෙයි ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහොම නෙවෙයි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහොම නෙවෙයි මං කොච්චර යුතුයකම් කරාද මං කොච්චර කැප වුණාද කියලා නේද මැරෙන්නම හදනවා. ඒ ඒ තමයි මම යුතුයකම් කරපු ඔක්කොම මම අල්ලගත්තා. අල්ලගත්තේ මොකටවත් නෙවෙයි මටම සතුට වෙන්න. මට සතුට වෙන්න අල්ලගත්තේ. ඒ අහුනේ ඇයි වෙනස් වෙන බව දන්නේ නැති හින්දා. අන්න බලන්න දැන්වත් තේරෙනවද? මොකද්ද කරගන්න ඕනේ කියලා දැන් මේ පොඩි දෙයක් කතා කරන්න කියලා අපිට එකපාරටම හිතෙන්නේ. විපරිණාම ධම්මතෝ පංචක්ඛන්දේ විපරිණාම ධම්මතෝ පස්සන්තෝ නුවණින් දකිනවා මේක හැම වෙලේම නේද හමන හුළඟ එක පැත්තකට හැමුවා මට හරි සනීපයි ඒ පැත්ත හුළඟ හමනකොට මට කියන්න පුළුවන්ද බෑ නේද හොඳටම පායන කාලේ වහින්න පටන් ගත්තා මට හරි සනීපයි වහිනකොට දැන් මට කියන්න පුළුවන් දෙක දිගට වහින්න කියලා බෑ නේද හොඳටම පායන කාලේ හොඳ හොඳටම වහින කාලේ හොඳ අවුව කරනවා දැන් හරි සනීපයි. මට කියන්න පුළුවන් එක දිගට අවුව ගැටෙන්න කියලා. <clears throat> එන දේ බාර ගන්නවා මිසක්ක මේ වෙනස් වෙන ලෝකේ නේද? එන දේ බාර ගන්නවා මිසක්ක මට මොකක්වත් කියලා කරන්න බෑ. අන්න ඒ වගේ මේ හැම වෙලේම විපරිණාම වෙන දේ දියවි දියවි යන දේ නේද? එහෙම වෙන්නේ නෑ කියලා මට තීරණයකට එන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒක තමයි අපි සෙල්ලාම තේරුම් ගන්න ඕන දේ. මගේ ළඟ මම සකස් කරගත්ත මගේ කියලා උපාදානය කරගත්ත දේවල් ගැන මෙනෙහි කරන්න පටන් ගන්න සියලු දේ කරන ගමන් ඉවසේ ආදී යුතුයකම් ටික තමන්ගෙන් වෙන්න ඕන හැමදේම කරන ගමන් මේවා එකක්වත් පළක් නැහැ. මේවා එකක්වත් පළක් නැහැ, තේරුමක් නැහැ, වැඩක් නැහැ. මොකද මේවා වෙනස් වෙන හින්දා. හරි ඒ වෙනස් වෙන බව හැම වෙලෙම අත්දකින්න. හැම වෙලෙම අත්දකින්න. මේ ඉන්න කෙනා නෙමෙයි. තේරෙලා නැද්ද? මේ ඉන්න කෙනා නෙවෙයි මේ තව චුට්ට කියන්නේ මේ තව චුට්ට කියන කෙනා නෙවෙයි මේ කියපු දේ නෙවෙයි මාපලින් කියන්නේ ඒක වැඩේ කියන්නේ. <laughs> ඈ ඒවත් එක්ක රණ්ඩු අල්ලලා අල්ලලා අල්ලලා අපිට දැන් අන්න <laughs> ඇති වෙලා වෙහෙසයි එපා වෙලා කියන අය වචනේ එපා වෙලා තියෙන්නේ කියලා. අන්න ඒකද අපි ඉක්මනට ගලවන්න ඕනේ අපේ සිත එතනින්. සිත එතනින් ගලවන්න ඕනේ. හරිද? සිත එතනින් ගලවන්න ඕනේ පැහැදිලිවම. සිත එතනින් ගලවනවා කියන්නේ බෑග් එකේ බට් ටිකක් දාගෙන කැලේ පයින් යනවා එක නෙවෙයි. හරිද? ඒක කරන්න ඒක කරන්න ගියොත් තවත් අමාරු වෙනවා. එහෙම නෙවෙයි. තමන්ගේ පැත්තෙන් අවබෝධයෙන් තේරුම් අරගෙන හැඟීම් හැදෙන්න ඕනේ. අනිත්‍ය චේතනාව මට වස්තුන් හැමුවේ හැදෙන්න ඕනේ. විපරිණාමය වෙනවා කියන හැඟීම මට යම් රූප හැමුවේ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමුවේ දැනෙන්න ඕනේ. නේද? ආන්ගේ දැනෙන්න නම් ඒවා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තියාගන්න ඕනේ. අන්න එහෙම කෙනාට ඔය ගෙදර වැඩ ටිකයි ඔක්කොම කරලා යුතුයකම් ටික එහෙම ඔක්කොම කරලා අඩුවක් නැතුව වැඩ කරලා දැන් ඉඳ ගන්නවා කියලා පොඩ්ඩක් නිදහස් වෙලාවක් හම්බෙච්ච ගමන් ඔන්න භාවනාවට ඉඳ ගන්නකොට මොකද වෙන්නේ? එයාගේ හිතට විසිරෙන්න තැනක් නැහැ. විසිරෙන්න තිබ්බ තැන්වල ඇත්ත තත්ත මම මගේ හිතට පහදලා දීලා ඉවරයි. හරි? විසිරි විසිරි විසිරි විසිරි නිකන් ඉන්නකොට හෝ හෝ යන්න. මේ මේ මේ ලෙඩේ බලන්නකෝ මේ මේ බලන්න. හොඳට ගෙවපු ඒ කියන්නේ අපිට ලොකු සතුටක් ලැබිච්ච දෙයක්. අතීත සිදුවීමක් කියන්නේ. ඒ සිදුවීම අපි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවද නැද්ද? ඇයි සතුටු වෙන්න ඒ ඒ ඒ ලැබෙන සතුට අතීත සතුටක්ද වර්තමාන සතුටක්ද අතීතයේ දෙයක් මෙනෙහි කරලා විඳින්නා වූ සතුට වර්තමාන සතුටක් එහෙනම් මේ වෙලාවේ සතුට වෙන්න මම මම ඔකට කියන දේ මෙන්න මෙහෙමයි කියන්නේ දැන් හරකට තනකොළ කනකොටත් සතුටක් තියෙනවා නේද එයා තනකොළ කාලා කාලා කාලා කාලා කාලා මොකද කරන්නේ පැත්තකින් ඉඳගෙන මොකද කරන්නේ වමාර වමාර කනකොට සතුටක් තියෙනවා. නේද? ආන් ඒ වගේ අපි ඇහැකරනාසය දිය ශරීරයෙන් නේද? ඇහෙන් පේන වෙලාවේ, කනෙන් ඇහිච්ච වෙලාවේ, නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ වෙලාවෙත් සතුටක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ මදිවරු අමාරු අමාරු කරනවා වගේ අරවා මතක් කර කර මතක් කර කර ආයතන ඒ වාර දෙකේදී මොකද වෙන්නේ? හරකට වගේ නෙවෙයි අපිට වෙන්නේ ඒවා නැතුව බැරි තත්යකට පත් වෙනවා. හිතේ උපාදාන දැක්කවා දැක්කලා ආසාවෙන් බලපු වාරයක් ගානේ අහලා ආසාවෙන් අහපු වාරයක් ගානේ විවලා මනසින් අපි නැවත නැවත අභිනන්දනය කර කර කර කර ඒක විඳිනකොට අන්න ඒක ඒ වාරයක් ගානේ මොකද වෙන්නේ අපේ හිතේ ඒකට ඇලෙනවා ග්‍රහණය වෙනවා හරිද හ්ම් ඒක තමයි වුනේ ඉතින් අන්න ඒ தত্ত্বයන් මේ මොහොතේ මේ මොහොතේ සතුට වෙන්න අපිට ඔක්කොම උනේ මේ වාගේ සතුට ඇති වුනේ මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා මොහොතකට හරි හිතන හින්දා. එහෙනම් අර වෙනස් වෙන ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් හැම වෙලෙම පරිණාම තත්ත්වයටපත් වෙන ස්වභාවය හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ පැත්තකට මෙනෙහි කරපුවාම අන්න අර හමුවේ දැන් මොකද වෙන්නේ? අපිට එන ඒවා ඉන්නකොට අපේ හිත දැන් හිතෙන්න පණිවිඩයක් යනවා අයියෝ වඩා වැඩක් නෑ මේ දරුවෝ වෙනස් වෙන ඔක්කොම වෙනස් වෙන. ඉතින් මම මොකද කරන්නේ මගේ පාඩුවේ මගේ වැඩේ කරලා ඉන්නවා. අන්න එහෙම හිත විසිරෙන්නේ නැති වෙනකොට අපි මේ දවස් ටිකේම කිව්වේ මොකද්ද? ඒ හිත විසිරෙන්නේ නැතුව හිත විසිරෙන ස්වභාවය අඩු වෙනකොට එකක් මෙනෙහි කරන හින්දා හිතට රසක් නෑ එතන. නේද? හිත රසකන්ට තමයි දුව යන්නේ. මෙබන් මම ඒකත් අපි තේරුම් ගන්න බලන්න. මම කියන්නේ ඔන්න අපි මොහරි චොක්‍රි జాතියක් කාලා තියෙනවා. මොහරි චොක්‍රි జాතියක් කාලා තියෙනවා. ඒ జాතියෙම චොක්‍රටගෙන් මම තියෙන ගෙනත් තියාගෙන බණ පටන් ගත්තා. එහෙම නම් මොකද වෙන්නේ? අන්න මම අපේ හිත ඒකටම ඒකටම හැදී හැදී යනවා. ඊට පස්සේ මම ඊට වැඩි රස මොකක් හරි චොක්ලට් එකක් ගෙනත් දෙනවා. ගෙනදෙන දැන් ಜಾති දෙකම මෙතන තියලා තියෙනවා. අරක දැන් කාලා බැලුවා අරට වැඩි රසයි. දැන් ඊළඟ දවසේ මම ಜಾති දෙකම ගෙනත් දීලා තියෙනවා. පේන්න තියලා දෙනවා. දැන් හැදෙන්නේ වැඩියෙන් රසයකට. වැඩියෙන් රසයකටයි. අන්න ඒ වගේ මේ අනුලෝම අපි මේ විදිහට මේ පංච පාදානස්කන්ධය අලවාගෙන විඳින සතුටට වැඩි ඒකෙන් හිත ගලවා ගැනීමෙන් විඳිනා වූ සතය මාත්‍රයක් හරි අපි විඳාද ආන් ඊට පස්සේ ඇලෙන කොයි පැත්තටද ඒ පැත්තට ඇලෙන්න පටන් ගන්නවා අපේ හිත හරිද එතකොට ලේසියකට ඔය අනිත්‍යවත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ නැහැ හිත හිත මේ පැත්තට සමාධිය ඇලෙනවා හිත. හරිද? ඉතින් ඒ පැත්තට පැත් කරගත්තාම ඒක නිවන් දකින්න ඉස්සෙල්ලා විදින සෝදායක තත්ත්වයක්. මේ ජීවිතය අපි නැත්තම් මොකද වෙන්නේ? අර දගාපත් වෙලේ හිඟා කරනවා වගේ ජීවිතයක් ගෙවන්නේ අර කැමති දේවල් එකතු කර කර ණය ගෙවනවා වගේ ඉවරක් නැති දුක් සහිත ජීවිතයක්. ඉතින් ඒ සඳහා මෙන්න මේ විපරිණාම ස්වභාවය අපි මෙනෙහි කරොත් ඒ මෙනෙහි කිරීමත් එක්ක අපිට හොඳට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් එන්නේ ඒක ඒක වටහා ගන්න ඕනේ. ඒක වටහාගෙන අපි මොකද කරන්න ඕනේ? හොඳ සුවපත්භාවයකටපත් වෙන්න ඒ පංච උපාදානස්කන්ධය මෙනෙහි මෙනෙහි කළ මෙනෙහි කළ මේක වැටෙන තත්ත්වයට ආවම අපේ හිත එහෙම්මම කිසිම දෙයක දුවන්නේ නැතුව නවතිනවා. හරි? හිත ශාන්ත භාවයටපත් වෙන දැන් අසාන්තයි. දැන් මොකද කරන්නේ? වටපිට බලනවා නේද? හිත හිතෙන් හරි නේද? මේක මහා මේ පංච පාදාස්කන්ධ විසිරි විසිරි විසිරි විසිරි තියෙන්නේ. ඒ විසිරි විසිරි තිබ්බේ එක තැනකට හිමි ගන්නවා. ඒකට කියන අනුභව ශාන්තිය කියලා. හරිද? ඒ මේ මේ පංච පාදානස්කන්ධේ විපරිණාම ස්වභාවය දැක්ක කෙනෙකුට අර පංච පාදානස්කන්ධයෙන් හිත ගැලවිලා ශාන්ත ස්වභාවයටපත් වෙනවා. හරි? දැන්ට ශාන්ත නැත්තම් ඇයි විපරිණාම පංචස්කන්ධේ විපරිණාම ධම්මතෝ කියලා මෙනෙහි කරපු නැති හින්දා මෙනෙහි කරා නම් වෙනවා ඊට පස්සේ නිවනෙහි මේ විපරිණාම ස්වභාවය නැත කියලා මෙනෙහි කරන කෙනෙකුට සම්මත්ත න්‍යාමය නම් නිවනට හිතාලවා වාසය කිරීමෙන් ඉතින් ඒවා ටික කරගෙන යන්න ගියාම මේකත් එක්ක සමාන්තර මොනවද වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී ඒ මේ මේ හැඟීමුත් එක්ක මොකද වෙන්නේ? යහපත් ක්‍රියා යහපත් වචන ඒ පැත්තටපත් වෙනවා. ඉතින් ආර්ය ශ්‍රායක මාර්ගය වැඩෙනවා. ඊට පස්සේ එක දවසක කොවිලාස සම්මත්ත නියාමය කියලා කියන මාර්ගය උපදවා ගන්න පුළුවන්කම ඒ දක්වා යන්න පුළුවන්කම තියෙනවා. මේ හින්දා මේ චත්තාලී සාකාර භාවනා වැඩපිළිවෙලේදී එක කමටහනක් අරගෙන හරි Tamanට වඩා තේරෙන රුචිකත්වයක් තියෙන. අපි කතා කර බොහෝ දේවල් කතා කර ඒ වගේ වැඩි කැමැත්තක් තියෙන එකක් අරගෙන අකණ්ඩ මෙනෙහි කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් විසඳුමක් තියෙනවා කළ යුතු දේ තියෙනවා තමන්ගේ හිතේ වෙනම තමන්ම අත්දකින්න. කරලා අත්දකින්න අත්දැකහම අපිට පුළුවන් ඇත්තටම ලෝකයෙන් ගැලවිලා නිකම් වරුට හිතෙන් දුක් විඳින්න හිටියා කියලා වැඩක් නැහැ. හිතෙන් දුක් විඳින්නේම කිසිම තේරුමක් නැතුව. අපරාධයක් ඒක. බොරු දුකක් වෙන්නේ. ඒවෙන් ගැවිලා තමන්ට අවබෝධාත්මක අවබෝධාත්මක ජීවිතයක් ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න අපි ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව අපි මෙනෙහි කිරීම කරලා මේ ජීවිතය සකස් කරගෙන සසර සුවපත් කරගන්නවා. අවසානයේ තුන් නිවනින් සැනසෙනවා කියලා අධිෂ්ඨාන කරගන්න. අද දවසේ මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරන නැත්තන්ට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්ද අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මේ මැදුරට ඇවිල්ලා කටයුතු කරන පිරිස. ඉතින් මේ ස්ථානයට ඇවිල්ලා මේ මොහොතේදී මේ කටයුතු කරන මේ පිරිසට අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැමදෙනාම තුල දැනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය මේ හැමදෙනාටම ධර්ම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු කොට දැනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය මේ හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති